පසුගිය ශ්‍රී ලාංකික සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා මාගන්ගේ මෙහෙයක් නිහඬව ඉටු කළ ආචාර්ය අමරදාස නීරසිංහ මහතාගේ අභාවය අපට ආරංචි වුණා. මේන තුරුම එතුමා සක්‍රීය සංස්කෘතික ක්‍රියාධාරියෙකු ලෙස කටයුතු කළා. ජනප්‍රිය සංස්කෘතියේ ශ්‍රව්‍ය දෘශ්‍ය යන මාධ්‍ය සමග සම්බන්ධ නොවූ ඔහුගේ භූමිකාව ග්‍රන්ථකරණය සහ ශාස්ත්‍රීය ලේඛනය මුල් කරගෙනයි සිදුවුනේ. ඔහුගේ අභාවය මෙරටේ බහුතරයකට සංනිවේදනය නොවීමට හේතුවක් වන්නේ නැත්තේ ඔහු සිය ජීවිතය කැප කළ මිහිඳ ශාස්ත්‍රීය චර්යාව ජනප්‍රිය මාධ්‍ය ආචාර්ය අමරදාස දීරසිංහ වචනේ සැබෑ අර්ථයෙන්ම ප්‍රඥෙක්. ඔහු සිය ජීවිතය කැපකලේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ ප්‍රගමණය දිසා. කුලකගත වීම හෝ ගුරුකුලවාදී පක්ෂපාතකම් වලින් තොර අගති විරහිත ශාස්ත්‍ර චර්යාවක් ශාස්ත්‍ර ප්‍රතිපදාවක් තමයි ඔහුගේ චින්තනයෙන් සමාජ ආකල්ප වලින් පිළිබිඹුනේ. ඒ වගේම ඔහුගේ ජීවිත පිළිවෙත වූයේ ඒබඳු පක්ෂපාත කම්ලින් තොර අගතිග්‍රහිත ජීවන පැවැත්ම. ඒබඳු පිළිවෙත සංස්කෘතික දේශපාලන හා විද්වත් වෘත්තික යන කවර ශේත්‍රයකවද දකින්නට ලැබෙන්නේ ඉතා විරල වශයෙන්. ආචාර්ය අමරදාස වීරසිංහගේ ජීවන වෘත්තාන්තයේද ධර්මයේ සත්‍යකවීමේ වෘත්තාන්තයක් වශයෙන් අපට සිතෙන්නේ. එම වෘත්තාන්තය කලින් කලට වරින් වරට වෙනස් වන සෙවණැල්ලක් නව ස්ථිතක ශෛලමය ප්‍රතිමාවක් වගේ කියලයි අපට දැනෙන්නේ. 1926 වර්ෂයේ උපත ලද අමරදාස වීරසිංහගේ සමාජ සංස්කෘතික මෙහෙය ආරම්භෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතය නිමකොට උපාධිධාරියෙකු ලෙස සමාජයට පිවිසීමත් සමගයි. ඔහු අධ්‍යයනය ලබන්නේ බ්‍රිතාන්‍යයේ යටත් විජිත වකවානුවේ. ඔහුගේ මුල් කාලින අධ්‍යාපනය බටහිර නැඹුරුකින් යුත් පාසල් වලින් මෙන්ම දේශීය නැඹුරුකින් පිරිවෙන් ආශ්‍රිතව සිදුවීම නිසා පෙරදිග සහ අපරදිග චින්තන සම්ප්‍රදායන් දෙකෙහිම සාරවත් දේ උකහා ගැනීමට නිස්සාරදේ බැහැර කිරීමට අවශ්‍ය විනය සහ විවේක බුද්ධිය ඒ අධ්‍යාපනයේ ඔස්සේ ලබා ගැනීමට අමරදාස වීරසිංහ සමත් වුණා. එවක ලංකා විශ්වවිද්‍යාලය නමින් කොළඹ පිහිටවා තිබුණු ප්‍රථම විශ්වවිද්‍යාලයේ අමරදාස වීරසිංහ ශාස්ත්‍ර හැදෑරුවේ. 1940 දශකයේ එම විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳ ප්‍රථම මහාචාර්ය ලෙස කටයුතු කළ මහාචාර්ය ධර්මසිරි රත්නසිරි මහතාගේ චින්තනය සහ ජීවන දැක්ම අමරදාස බිරසිංහ ඇතුළු ශිෂ්‍ය ප්‍රජාවට මහත්සේ බලපෑවා. ශ්‍රී ලාංකික සමාජ සංස්කෘතික අනන්‍යතා ගවේෂණයෙහි නිමග්න වීමට විද්‍යාර්ථීන්ට උත්තේජනයක් වුණේ මහාචාර්ය ධර්මසිරි රත්නසූරියගේ මඟ පෙන්වීම. Thank you. වහන්සේගේ සහයෝගය මෙම සඳරාව සඳහා ලබාගෙන උනා. 1953 වර්ෂයේ ආරම්භ වුණු සංස්කෘති සඳරාව උසස් ශාස්ත්‍රීය අභිලාෂ සාධනය ආරම්භ කරගත් ප්‍රකාශනයක් වූ අතර විශ්වවිද්‍යාල සිසුන් පාසල් සිසුන් සහ ශාස්ත්‍රාභිලාෂී විශාල පාඨක පිරිසක් එකල එම සංග්‍රහ වටා රොක් වී සිටියා. අධ්‍යාපනය යනු අද මෙන් විභාග ජයගැනීමේ ඒකායන පරමාර්ථය පෙරදරි කරගත් මියදු දානතනගයක් නොවූ වකමානුවක පාසා සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේද නැනනුවන පෝෂණය උදෙසා මාහිමි දායකත්වයක් සංස්කෘති සංග්‍රහයෙන් නිතුණා. මුල්කාලීන සංස්කෘති සංග්‍රහවට ලිපි සහ නිර්මාණ සම්පාදනය කළ පිරිස් අතර විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන්ද සිටියා. ආර්ය රාජකරුණා ගුණ සමරසේකර ගණත් ඔබේසේකර වැනි අද සමාජයේ ප්‍රකට ශාස්ත්‍රීය චරිත එකල සංස්කෘත සංග්‍රහවට දායක වුණේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන් විදිහට මේ යුග සංසන්දනය අද දවසේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයා එදවස විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයා අතර තිබුණු ගුණාත්මක පරතරය කෙතරම්දයි අපට නිහඬව කියන සාධකයක් වශයෙන් අපගේ මතකයට නැගෙනවා. Thank you. ශාස්ත්‍රීය සම්ප්‍රදාය විවිධ ගුරුකුල හෙවත් කුලකගත වීම පැවතීම නිසා එක් එක් ගුරුකුල හෝ කුලක අතර ගැටුම් පැවතීම හේතු කොටගෙන සිදුවුනේ ශාස්ත්‍රීය වශයෙන් සිදුවෙන නොවන වර්ධනයට වඩා අවනතියක්. මාතමි කුමසිංහ, W. සිල්වා, කුමාරතුංග මුනිදාස, හේමපාල මුනිදාස, ඉදිරිගිරි සරච්චන්ද්‍ර, සිරිගුණසිංහ, මුනිදාස අමරසේකර ආදි වශයෙන් ලේඛකයන් ලේඛකයන් අතර විවිධ දෘෂ්ටිවාදී බෙදීම් සහ වෙන්වීම් පැවතුණා. ඇතැම් ගුරුකුල හෝ කුලක ඇගීමට ලක් කලේ තම කුලකයට හෙවත් ගුරුකුලයට අයත් ලේඛකයන් පමණයි. එහෙත් සංස්කෘති සංග්‍රහව ආරම්භයේ පටන්ම ශාස්ත්‍රීය ලෝකයේ පැවති කුලකගත වීම ප්‍රතික්ෂේප කළා. එපමණක් නොවේ සියලු ගුරුකුලවල සහ කුලකගත වීම වල පැවතිච්ච ඉතා සාධනීය ලක්ෂණ සියල්ලක්ම කොන්දේසි මිරහිතව ඔවුන්ගේ ඇගීමට ලක් වුණා. පෙරදින සාහිත්‍ය වගේම එළහුලි සාහිත්‍ය සංස්කෘත සඳරාවේ ඇගීමට ලක් වුණා. සම්භාව්‍ය සාහිත්‍ය වගේම ජන සාහිත්‍යත් ජන සංස්කෘතියත් සංස්කෘතියේ ඇගීමට ලක් වුණා. දේශීය සංස්කෘතිය මෙන්ම විශ්ව සංස්කෘතියත් එකසේ පිළිගැනීමට ලක් කළා. ඒ නිසා සංස්කෘති සංග්‍රහව වරින් වර පළකල විශේෂ අංක සඳහා විශේෂ වැදගත්කමක් දරන ලේඛකයන් සහ චින්තකයන් විශේෂ කරගත්තා. අපි මතක ගන්නවා මාර්ටින් වික්‍රමසිංහ අංකය, ආනන්ද කුමාරස්වාමි අංකය, විශ්වවිද්‍යාල අංකය, ආයුර්වේදයේ අංකය වැනි විශේෂ සංග්‍රහ කලාප. මේ සංග්‍රහ ප්‍රකාශයට පත් කිරීමෙන් අමරදාස වීරසිංහ ඇතුළු සංස්කෘති සංස්ථානකවරුන් අපක්ෂපාත ලෙස ශාස්ත්‍රීය චර්යාවේ නියම අයුරු අපට වටහා ගන්න පුළුවන්. ඊට අමතරව සංස්කෘති සංගරා කලාපවල පළ වූ ලිපිවලද මේ සමබර බව දක්නට තිබුණා. සිංහල නිදහස් කවිය වගේම කුමාරතුංග මුල්දාසගේ නිර්මාණ 100 කැපීමට ලක් වුණා. සංස්කෘති යන්නෙහි සැබෑ අර්ථ ප්‍රායෝගිකව ඔප්පු කිරීමට අමරදාස වීරසිංහ ප්‍රමුඛ සංස්කෘති සංග්‍රහයේ සංස්කාරකවරුන් කටයුතු කළා. එම විශිෂ්ට මෙහෙය නිර්මාණවම ඉතිහාස දක්වන්නේ අන්න ඒ අපක්ෂපාත පිළිවෙත නිසායි. तेरी අලංකාර ජනශ්‍රුති අධ්‍යයනය යන නව විශේෂේශ්‍රය හඳුන්වා දීම එමගින් ඉතු වැදගත් මෙහෙයක්. ආචාර්ය අමරදාස දීරසිංහ ඔහු සමග සංස්කෘති සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ එස්.ජී. සමරසිංහ යන දෙදෙනා ශ්‍රී ලාංකික ජනශ්‍රුති අධ්‍යයනය සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙයක් ඉටු කළා. ඔවුන් මේ සම්බන්ධයෙන් පොත්පත් කිහිපයක්ම සම්පාදනය කළා. විශේෂයෙන්ම ආචාර්ය අමරදාස වියසිංහ සම්පාදනය කළ සිංහල ජනශ්‍රුති හැදෑරීම කියන කෘතිය අද වන විටත් සීලම විශ්වවිද්‍යාලවල ජනශ්‍රුතිය උගන්වන ගුරුවරුන්ගේ ජනශ්‍රුතිය හදාරන ශිෂ්‍යයන්ගේ අත්පොතක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම එස්.ටි. සමරසිංහ ලංකාවේ සබරගම් පළාතේ මංගල දේව විශ්වාසය සම්බන්ධයෙන් ඔහුගේ ආචාරපද්ධති නිබන්ධය සඳහා කළ අධ්‍යයනයක් විශේෂයෙන්ම අපේ වැදගත් වෙනස්වක මූලාශ්‍ර වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ජනසුදී නිමිති විශේෂයේ සම්බන්ධයෙන් ලංකාවේ විධිමත් ශාස්ත්‍රීය ශික්ෂණයට ළඟ පුරුදාමී අධිපතියා ලෙස ආචාර්ය අමරදාස නිරසිංහ හඳුන්වන්න පුළුවන්. ඔහු ඒ විෂය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් හිමි කරගත්තා. ජනශ්‍රති අධ්‍යයනය නමින් අද දවසේ ශාස්ත්‍රීය ප්‍රතිමානවලින් තොරව ඉබාගාතේ යන විශේෂේශ්‍රය මීටර් දශක 3-4කට පමණ පෙර විධිමත් ශාස්ත්‍රීය ශික්ෂණයක් ලෙස ආරම්භ කළේ ආචාර්ය අමරදාස වීරසිංහ අපි එතුමන්ගේ ශාස්ත්‍රීය සේවය සම්බන්ධයෙන් තවත් බොහෝ කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. ඉදිරි රසංජලී වැඩසටහනකින් ඒ පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් අද රසංජලී වැඩසටහනින් සමගන්නවා. රසංජලී සංකතනය පිළිබඳව ඔබේ අදහස් යෝජනා හා චෝදනා ලියන්න අප වෙත. රසායනජලි නිෂ්පාදක සදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ හත. රසායනජලි නිෂ්පාදක සදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ හත. රසායනජලි ඉදිරිපත් කළේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදනය රාජිත දිසානායක